ආදමේ ධර්ම දේශනාහිවේහි දායකත්වයේ දරන කුසුමා කන්නංගර මහත්මාව ඒ වගේම නාල්නි රාජපක්ෂ මහත්මාව කියන මේ පින්නතුල්ලා ඒ වගේම දූ දරුවන් ඇතුළු ඥාතිත මිත්‍රාදීන් බොහෝම සතුටටපත් වන්නට ඕන අද මේ කරන පින්කම සුළුපටු පින්කමක් නෙවෙයි. ඊ타මත්ම වැඩගත් ගහම්බීර පින්කමක් කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ වන්නේ. එනිසා ධර්ම දානෙහි දායකත්වයේ දරන පින්වත් සෑම දිනාතම ධර්මඥානයේ පිණසම වේවා කියන තුන් ආශිංසනෙන් අද ධර්ම දේශනාව අපි ආරම්භ කරනවා. කින්නතනි අද ධර්ම දේශනාව තුළින් අපි පින්නතුන්ලාට කියලා දෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ආකාර පහක්. ඉතින් මේ සූත්‍ර දේශනාව හරීම වැදගත්. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ දැකලා පහදිනවා නම් ඒකත් මහා කුසලයක්. ඒකට කියනවා දක්ෂනානුත්තරී කියලා. හැබැයි ඊටත් වඩා වටිනවා උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව පහදිනවා නම්. ඒ අවබෝධය පිළිබඳව පැහැදීම තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙමනම් අපේ ශ්‍රද්ධාව හොඳට දිනු කරගන්නට මේ සූත්‍ර දේශනාව මහෝපකාරී වෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ නම තමයි මහා සකුළුදායි සූත්‍රය. සමහර වෙලාවට අහලත් ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ රජගහනුවර වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ පින්තුනි ආරාධනාවක් නැතිනම් පින්ඩපාත වැඩම කරනවා. එදත් තථාගතයන් වහන්සේ උදෑසනම පින්ඩපාත වැඩියා. උන්වහන්සේට තේරුණා ටිකක් කල් වේලා වැඩි. උන්වහන්සේ මොකද කළේ? රජගහනුවර අසල තිබුණා ආරාමයක් මේ ආරාමයට තථාගතයන් වහන්සේ වැඩම කළා. හැබැයි මේ ආරාමයේ විතුන් වහන්සේලා නෙවෙයි ඉන්නේ වෙනත් පරිබ්‍රාදව කොටසක්. ඒ කියන්නේ වෙනත් අන්ධ භක්තිකයන් පිරිසක් තමයි මේ අසපුව වාසය කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආරාමයට යනකොට වඩිනකොට මේ ආරාමයේ ප්‍රධාන පිරිවැජියක් එයාගේ ගෝලයේ ලොකු කතාවක්. මොකද්ද මේ කතාව? මේගොල්ලෝ කතා වෙනවා ආණ්ඩුව ගැන. මේගොල්ලෝ කතා වෙනවා නළු නිලියෝ ගැන. මහා හොරු ගැන. ඒ වගේම මොයෙක් මොයෙක් විසිතුරු තැන් ගැන. මේවට පින්නතුනි කියන්නේ දෙතිස් කතා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ ස්ථානයට වඩිනකොට දැන් මේගොල්ලොන්ගේ මේ කතාව හොඳටම යනවා. ප්‍රධාන පිරිවැජය දැක්ක බුදුරජාණන් වහන්සේ මේ ආරාමයේ පැත්තට වැඩම කරනවා. ප්‍රධාන පරිබ්‍රාජකයෙක් වූ අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ කතාවට වැඩි කැමති නෑ කිව්වා. <clears throat> ඒ නිසා කවුරුත් නිශ්ශබ්ද වෙන්න කිව්ව හැමෝම නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේට වැඩින්ට ආසනයක් ලැබුණා. උන්වහන්සේ වාඩි වෙන ගමන් ඇහුවා මගේ පැමිණීම ඔයගොල්ලෝගේ කතාවට බාධාවත්ද දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ මේ පරිබ්‍රාජකයා කියනවා නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේ වැඩම කරපු එක හොඳයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා අහනවා මම එනකොට ඔයගොල්ලෝ මොනවද කතා කර කර හිටියේ. පින්නතුනි මේ ක්‍රියාවලිය මේ ක්‍රමය අපට බොහෝ තැන්වල දකින්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දන් සභා මණ්ඩපයට වඩිනකොට භික්ෂුන් වහන්සේලා මොනවා හරි කතා කර කර හිටියොත් තථාගතයන් වහන්සේ අහනවා මං එන්න කලින් මොනවද කතා කර කර හිටියේ ඒක උපයෝග කරගෙන බුදුරජාණන් වහන්සේ බණ කියනවා අන්න ඒ වගේ දැන් මේ පරිත්‍යාජකකින් හෝ මං එන්න කලින් මොනවද කතා කර කර හිටියේ ඉතින් පින්නතුනි දැන් මෙයක් ශාස්ත්‍රවරේ මෙයක් ආගමික නායකයෙක් ඉතින් මෙයාට කියන්න බෑනේ අපි මේ ආණ්ඩුව ගැන කතා කළා, යුද්ධය ගැන කතා කළා, නළු නිළිය ගැන කතා කළා, ඔය නොයෙක් නොයෙක් දේවල් ගැන කතා කළා කියලා කියන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කාටවත් බොරු කියන්නත් බෑ. බොරු කියන්න බැරි උන්වහන්සේ බෝධි සම්භාර පුරන කාලේ උන්වහන්සේගේ අතිනුත් යම් යම් වැරදි සිද්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට වැඩි කුලේ ඉපදුනා නම් උන්වහන්සේ දඩයන් කළා. ඒ වගේ පින්නතුනි එක එක වැරදි තථාගතයන් බෝධිසත්වයන් වහන්සේගෙන් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ බෝධි සම්භාර පුරන්න ගත්ත කාලේ ඉඳලා කරපු නැති එකම වරද තමයි බොරු කිව්වේ නැහැ. දැන් අපි හිතන්නේ සාමාන්‍ය මේ පංචශීල ප්‍රතිපදාවේ බොහෝම සිම්පල් ශික්ෂාපදේ තමයි මුසාවාදය. සමහරව ඇවිල්ලා අපට කියනවා නේ හාමුදුරුවනේ අපි වැරදි කරන්නේ. අපි මොනම විදිහේවත් වැරද්දක් කරන්නේ නැහැ. උඹලා හිටලා බොරුවක් කියන එක සාමාන්‍ය දෙයක් හැටි තමයි ගණන් ගන්න. නමුත් පින්නතුනේ මේ පන්සිල් වල භයානකම ශික්ෂාපදේ තමයි මුසාවාදය. බොරු කියන කෙනාට කරන්න බොරු වැඩක් නැහැ. ඒ නිසා තථාගතයන් සත්‍ය හොයන කෙනෙක් කවදාකවත් බොරු කියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ කාටවත් බොරු කියන්න බෑ. දැන් අපි ගත්තොත් මේ සමාජයේ සමහර අය කියන අනේ හැමදාම මම බොරුකාරයන්ට රැවටෙනවා කියලා. ඒ මොකද ඉතින් සංසාරේ බොරු කියලා කියනවා. ඒක තමයි බොරුකාරයන්ට අහු වෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ ඉදිරියේ කාටවත් එහෙම බොරු කියන්න බැරි. උන්වහන්සේ සසර හොඳට සත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මෙයාට මේ අහපු ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්නත් බෑ. මෙයා දෙපැත්තටම යන්න කියනවා. ආ අපි මේ කතා කරේ ලෝකේ හැමදාම පවතින දේවල්. ඒක ඇත්තනේ. ඉතින් ඒක උත්තර වැඩක් නෑ. මම මේ කල්පනා කරන්නේ මේ රජගහනුවර ඉන්න මිනිස්සු හරීම වාසනාවන්තයි කිව්වා. බුදුරජාණන් වහන්සේ හොය මොකද කියලා. මෙයා කියනවා මේ රජගහනුවර මේ වස් කාලේ ශාත්‍රුන් වහන්සේලා 6 නමම සත්‍යාත්‍රුන් වහන්සේලා වැඩ ඉන්නවා ඔබ වහන්සේත් එක්ක 7යි කියනවා. සත්‍යාත්‍රුන් වහන්සේලා ගැන පින්නතුල අහලා ඇති පූර්ණ කාශ්‍යප මක්කලී ගෝසාල පකුඩ කච්චායන ඊළඟට අජිත කේසකම්බලි සංජය දෙල්ලත්ති පුත්ත නිගන්ට නාත පුත්ත මේගොල්ලෝ තමයි පින්නතුනේ එදා ඉන්දියානු සමාජයේ හිටිය ප්‍රබලම ශාස්ත්‍රවරු. ඉතින් මේ ශාස්ත්‍රඥ මහන්සියලා ගැනත් පුංචි අවබෝධයක් අපි ඇති කර ගන්න ඕන. ඒක වටිනවා. දැන් පූර්ණ කාශ්‍යප කියන කෙනා තමයි ප්‍රධානම ශාස්ත්‍රවරයා. මෙයාගේ නම කාශ්‍යප. මෙයා ඉපදුනේ දාස කුලේ. දැන් එදා ඉන්දියානු සමාජය අදත් එහෙමයි. දාස කුලේ ඉපදුනොත් දාස කම්ම කරන්න ඕන. වෙන දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ළමයා ඉපදුනේ දාස කුලේ න්යාගේ නම කාශ්‍යප. මෙයා ඉපදෙන්න කලින් දාසෝ හිටියා 99ක්. මෙයා සියෙනියට ඉපදිච්ච කෙනා. ඒ නිසා මෙයාට නම දැම්ම පූර්ණ කාශ්‍යප කියලා. සිහිය සම්පූර්ණ වෙච්ච කාශ්‍යප. ඉතින් අවුරුදු 16ක් විතර යනකොට අම්මලා තාත්තලා මොකද කරේ? සිටු ගෙදරකට බාර දුන්නා මේ ළමයා වැඩට. මේ ළමයා ඉතින් වැඩ කර කර හිටියා මෙයාට මේක කරගන්න අමාරුයි. දවසක් වැඩ කර කර ඉන්න අතර මෙයා මොකද කරේ? ගෙදරින් පැනලා ගියා. දැන් ගෙදර යන්නත් බයයි. මෙයා කැලේ පැන්නා. කැලේට ගිහින් දැන් ජීවත් වෙනවා. ටික දවසක් යනකොට දැන් අඳින්න වස්ත්‍රයක් නැහැ. මෙයා නිලිවත්තරව මොනවා හරි ගහකින් ගෙඩියක් කාලා ජීවත් වුණා. මිනිස්සු බැලුවා මේ නම් රහතන් වහන්සේ නමක් තමයි. මිනිස්සු මොකද කළේ? මෙයා ළඟට ගිහිල්ලා වඳින්න පටන් ගත්තා. වඳලා දාන පූජා කරන්න පටන් ගත්තා. මෙයා කල්පනා කරා ජීවත් වෙන්න නියම ක්‍රමය මේක තමයි. දැන් මේ අත්තු මට කණ්ඩක් දීලා වැඳලත් යනවා කියලා ඉතින් මෙයාට හිතෙන හිතේ දේවල් කියන්න පටන් ගත්තා. ඔන්න බලන්න පළවෙනි ශාස්ත්‍රය තමයි ඔය. අනිත් අයත් ඉතින් ඔහොම තමයි. හැබැයි නිකන්තනාත පුත්‍ර ඊට වඩා ටිකක් වෙනත් හොඳ පෞලකින් ආපු කෙනෙක්. ඒ වගේම එයාගේ සමහර සමහර දේවල් පිළිගන්නත් පුළුවන්. ඉතින් සත්‍යාත්‍රන් වහන්සේලා ගැන පුංචි අවබෝධයක් වින්නතුලට ඇති වුණා. ඉතින් දැන් මේ සකුළුදායි කියන පරිද්දාදකයා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ හැබැයි ඉතින් ওই පූර්ණ කාශ්‍යප බණ කියනකොට එයාගේ ගෝලය හොඳට බණ අහන්නේ. හැනුම් අරිනවා වටපිට බලනවා. කිසිම ගරුත්වයක් නැහැ. අජිත කේස කම්බලි බණ කියනකොටත් එමය කෑකෝ ගහනවා ගෝලියෝ. නිගාන්ත නාත පුත්ත බණ කියනකොට මොනම ගෞරවයක් ගෞරවයක්වත් නැහැ. හැබැයි ඉතින් ඔබ වහන්සේ බණ කියනකොට ඔබ වහන්සේගේ ගෝලය හොඳට බණ අහනවා කිව්වා. කවුරුත් වටපිට බලන්නේ ඈනුම් අරින්නේ දහස් ගාණක් හිටියත් ලක්ෂ ගාණක් හිටියත් හොඳට බනහනවා කිව්වා. ඉතින් දැන් මේ සකුළුදායි කියන හැබැයි ඒ විදිහට ගෝහන්සේට ගරුකාර සත්කාර බුහුමන් කරන්න හේතුවක් මම දන්නවා කිව්වා. බුදුරජාන් වහන්සේ මොකක්ද හේතුව? මෙයා කියනවා ගෝහන්සේ චුට්ටක් වළඳන කෙනෙක් නේ. චුට්ටක් වළඳන හින්දා තමයි ගෝලයේ සලකන්නේ. දෙවෙනි එක ඔබ වහන්සේ පාංශකූල සිවුරු දරනවානේ. පාංශකූල සිවුරු දරන නිසා තමයි ගෝලය සලකන්නේ. තුන්වෙනි එක ඔබ වහන්සේ පින්ඩපාතෙන් යැපෙන්නේ. පින්ඩපාතෙන් යැපෙන නිසා තමයි ගෝලය සලකන්නේ. හතරවැන්න ඔබ වහන්සේ ගස් මුල රුක්ෂ මූලයේ ඉන්නේ. ගස් මුල ඉන්න නිසා තමයි ගෝලය සලකන්නේ. පස්වැන්න ඔබ වහන්සේ විවේකීට හරීම කැමතියි. විවේකයට කැමති නිසා තමයි ගෝලය සලකන්නේ. දැන් කරුණු පහක් මෙතන කිව්වා. චුත්තක් වළඳන නිසා, පාංශකෝල සූරු දරන නිසා, හිඳ පාතෙන් යැපෙන නිසා, වෘක්ෂ මූලයේ ඉන්න නිසා, විවේකයට කැමති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ අදාලා ඔව් මගේ ගෝලය මට සත්කාර සම්මාන කරන කරුණු පහක් තියෙනවා. හැබැයි මේ කාරණා පහන වේ කිව්වා. මෙන්න මේකයි මේ තථාගත ධර්මයේ තියෙන විසිතුරු භාවය. එහෙන් කරුණු පහක් පෙන්වුවොත් බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වනවා. එහෙන් කරුණු 10ක් පෙන්වුවා නම් බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් පෙන්වනවා. දැන් පින්නතුල්ලාට හොඳට මතක තියෙන සූත්‍රයක් තියෙනවානේ පහාරාද සූත්‍රය. දැන් බලන්න මේ පහාරාද කියන අසුරයා ඉන්නේ මහා මුහුදේ. මේ ආව බුදුරජාණන් වහන්සේ දකින්න. ඉතින් බුදුරජාණන් වහන්සේට වැඳහම් තථාගතයන් වහන්සේ කොහොමද දැන් මුහුද පැත්ත හොඳට වැඩ කරගෙන යනවාද කියලා. මෙයා කෝ මගේ බොහොම හොඳට අපි ඉන්නවා අසුරයෝ මගේ ගෝලයෝ මගේ අනුගාමිකයෝ මහා මුහුදේ තියෙන කරුණු අටක් ආචාරිමත් කරුණු අටක් සලකලා සිත් තලවලා ඉන්නවා කියලා. මෙයා කියනවා මහා මුහුද ක්‍රමයෙන් ගැඹුරු වෙනවා. මේක දැකලා අසුරේ කැමැත්තෙන් ඉන්නවා කියලා. මහා මුහුදේ වතුර ලුණු රසයි මේක දැකලා අසුරේ කැමැත්තෙන් ඉන්නවා කියලා. මහා මුහුදේ කුණු තියාගන්නේ මේක දැකලා අසුරේ කැමැත්තෙන් ඉන්නවා කියලා. මහා මුහුදේ වෙරළ ඉක්මලා යන්නේ ඒ නිසා මේවා දැකලා අසුරේ කැමැත්තෙන් ඉන්නවා කියලා. මේ වගේ කරුණු අටක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහන කොහොමද දැන් ශාසනය පැත්ත? ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මෙහෙත් හොඳට වැඩ කෙරීගෙන යනවා කිව්වා. මගේ ගෝලයේ කරුණ අටක් සලකලා මේ ශාසනයේ සිත් තලවලා ඉන්නවා කියලා. බලන්න පින්නතුනි මේ සංසන්දනය බුදුරජාණන් වහන්සේ වදාන්න දැන් මහා මොහොත ක්‍රමයෙන් ගැඹුරු වෙනවා වගේ මේ ශාසනයත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා. මේක දැකලා මගේ ශිෂ්‍යයෝ සතුටින් ඉන්නවා කියලා. මහා මොහොතේ වතුර ලුණු රසයි වගේ මේ ශාසනෙත් එකම රසය නිවන් රසය කිව්වා. ඒ වගේම මහා මොහොත වෙරළ ඉක්මලා යන්නේ වගේ මගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ මේ ශික්ෂාපද ඉක්මවලා යන්නේ කිව්වා. මහා මොහොතේ කුණු තියාගන්නෑ වගේ මේ ශාසනය දුස්සීලයන්ට ඉඩක් නැහැ කිව්වා. ඉතින් බලන්න කොච්චර ලස්සනට ගැලපුවාද. අන්න ඒ වගේ මේ සකුළුදායට කියනවා මගේ ගෝලය මට සලකන කාරණා පහක් තියෙනවා. හැබැයි මේ කාරණා පහ නෙවෙයි කිව්වා. දැන් අපි වගේ නෙවෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කරුණ සහිතවම මේක ප්‍රතික්ෂේප කරන්නේ. දැන් අපි නම් අකමැති නම් ඔහේ ප්‍රතික්ෂේප කළා දානවනේ. බුදුරජාණන් වහන්සේම නෙවෙයි කරුණ සහිතවම තමයි ප්‍රතික්ෂේප කරන්නේ. උන්වහන්සේ වදාारण දැන් ඔයා කියනවා මගේ ගෝලය මට සලකන්නේ සුට්ටක් වළඳන නිසා. දැන් පින්නපාත වැඩ කියලාවනේ. පාත්‍රේ පෙන්නලා කියනවා සමහර දාට මම මේ පාත්‍රෙන් එකක් වළඳනවා කිව්වා. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. හැබැයි මම මේ පාත්‍රෙන් එකක් වැළඳුවාට මගේ ගෝලයේ ඉන්නවා හරීම ස්වල්ප දෙකින් යැපෙන අය. සමහර ගෝලයේ ඉන්නවා ඇල් අතර ටිකකින් යැපෙනවා. තව සමහරු බෙලි ගෙඩියකින්, දේවල් ගෙඩියකින්, කරකොල ටිකකින් පවා යැපෙන ගෝලයෝ ඉන්නවා. ඉතින් මගේ ගෝලයෝ මම තුත්තක් වළඳන නිසා මට පැහැදිලා ඉන්නවා නම් ගොඩක් වළඳපු දාට මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. දැන් අපි බලමු දැන් අපේ ලංකාවේ බොහෝ දෙනාගේ පැහැදීමක් අන්න ඒ වගේ පැහැදීමුත් තියෙනවා. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් සරප්පු පාවිච්චි කරන්නේ ඔන්න පහදිනවා. මේ අර හාමුදුරු සරප්පු දාන්නවත් නැහැ. ඉතින් බැරි වෙලාවත් උන්වහන්සේගේ කකුල තුවාලයක් හදලා සරප්පු දෙකක් දාගෙන ගිහදාට මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. ඉතින් කියන අන්නාරයත් ඉවරයි කියලා එහෙම කියන්නේ නැද්ද? කියනවා. මොකද බලන්න අර පැහැදුනේ අර සෙරප්පු දෙකක් දෙන්නේ නැතුවට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාारणා දැන් මම මේ ගොඩාක් වළඳනවා කියලා මගේ ගෝලේ මට අතහැදිලා නැහැ. දැන් මේ පරිබ්‍රාජකයා කට ඇරගෙන බලා ඉන්න ඇත්ත තමයි ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේට ගෝලෝ මේකට නෙවෙයි පැහැදිලා ඉන්නේ. ඊළඟට කියනවා මගේ ගෝලෝ ඔබ ඔබතුමා කිව්වා මට මගේ ගෝලෝ සලකන්නේ මේ පාංශ කූල සිවුරු දරන නිසා. මොකද්ද පාංශ කූලය කියලා කියන්නේ? පාංශ කූලය කියලා කියන්නේ දැන් අද කාලෙත් අපි පාංශ කූල දෙනවා නේ. කෙනෙක් මරුණාම කඩෙන් අලුතෙන්ම සිවුරක් නැත්තම් රෙද්දක් ගෙනල්ලා ඒක පාංශ කූලයක් හැටියට පූජා කරනවා. පින්නතුනි ඉතින් ඒක අද කරන්න දෙයක් නැහැ කාටවත් දොස් පවරන්න දෙයක් නැහැ. කාලයාගේ අවෑම ඒක විකාශනය වෙලා ওই විදිහට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි නියම පාංශ කූලයේ තමයි ඒ කාලේ කෙනෙක් මරුණාම අද වගේ අවමංගල්‍ය උත්සව තිබුණේ නැහැ. මංගල උත්සව තිබුණා හැබැයි අවමංගල්‍ය උත්සව තිබුණේ නැහැ. අද පින්නතුනි අවමංගල්‍ය උත්සවේ මංගල උත්සවයට වඩා අවමංගල්‍ය උත්සවය මහා ඉහළින් ගන්නවා. දැන් බලන්න අනිත්‍ය දකින්න ඕන තැන ඒ අනිත්‍ය වහනවා. අපි ජීවත් වෙලා ඉන්න කම්ම කරන්නේත් ඕක. මරණයට පස්සේ අර මූර්ත ශරීරයට කරන්නේත් ඒක. දැන් බලන්න කෙනෙක් මරුණාම ජීවත් වෙලා ඉන්නවට වඩා ලස්සනයි. හොඳට මේකප් කරලා ඊළඟට හොඳ ඇඳුමක් අඳවලා හොඳ පෙට්ටියක සටක්කවලා රටේට සමහර උදව් දාලා ඒ වගේම මොයෙක් මොයෙක් විසිතුරු මල් තියලා කිව්වා දැක්කම මොකද හිතෙන්නේ අනිත්‍ය සංඥාවක් ලැබෙනවද? මේක දැක්කම මොකද මොකද හිතෙන්නේ? මැරෙන්න හිතෙනවාද? ඒ තරම් ලස්සනට අර ශරීරය සරසලා තියෙනවා. බලන්න අනිත්‍ය දකින්න ඕන තැන එතනත් අපි නිත්‍ය සංඥාව. නමුත් එදා එහෙම නෙවෙයි කෙනෙක් මරුණාම ඔය උම්බාම් කිරිලි මුකුත් නැහැ. රෙදි කෑල්ල කොතල සොහනට ගිහින් දාන. ඉතින් වික්ෂුන් වහන්සේ නමක් ඔතනින් පින්න පාතේ වඩින ඕන්න දකුණු අලුත ගෙනාපු මිනිහක් තියෙනවා. මිනිහ ඉදමිලා හොඳටම අපවිත්‍ර බව ගිරෙනවා. මේ මිනි අයින් කරලා අර රෙදි කෑල්ල එතන තියෙන ඇලකින් හරි ගඟකින් හරි හොදලා පන්සලේ ගිහින් තියෙනවා. මේ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කළ මහාන චීවරේ තමයි පාංශකූල චීවරය කියලා කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පාංශකූල සිවුරු දැරුවා. මොකද පින්නතුනේ උන්වහන්සේ අර පුණ්ණා කියන දාසිය මැරිච්ච වෙලාවේ කෝටි ගාණක් පණුව හිටිය රෙදි කෑල්ල ගසල්ලලා අරගෙන ඒක හොදලා සිවුරක් කරගෙන තියෙනවා. තථාගතයන් වහන්සේ. ඒ ඒ අපවිත්‍ර වෙදි කෑල්ල ගන්නකොට මහා පොළොව කම්පා වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මෙන්න මේකට තමයි පාංශ කූලය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා "ඕ මම පාංශ කූල සිවුරු දරනවා තමයි." හැබැයි ඉතින් කොසල් රජ මැදුරෙන් බිම්බිසාර රජ මැදුරෙන් ඔය ප්‍රධාන ප්‍රධාන රාජරාජ මහා මාත්‍යරු දෙන හොඳ සීරු මම පාවිච්චි කරනවා. කිව දැන් මේ පහුගිය දවස්වල කොසල් රජනදුරෙන් ලැබිච්ච කෙහෙල් දැල්ල වගේ සීරු සීරු මම පාවිච්චි කරනවා කිව්වා. කෙහෙල් දැල්ල වගේ කියලා කියන්නේ ඒ තරම් සීමැලි සීරු. ලක්ෂ ගණන් වටිනා සීරු. ඉතින් මම පාවිච්චි කරන්න මේ ආශාවකින් නෙවෙයි දායකයන්ට පින් සිද්ධ වීම පිණිස. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාारण මම මේ වගේ වටිනා සියලු පාවිච්චි කරාට මගේ සමහර ගෝලයේ ඉන්න මුළු ජීවිත කාලෙම පාංශ කුල සිරු පුරවන අය. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුළු ජීවිත කාලෙම පෙරේ පින්නතුනි පාංශ කුල සිරු. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔයා කියන විදිහට මගේ ගෝලයේ මේකට පැහැදිලා ඉන්නවා නම් මම මේ හොඳ හොඳ සිරු පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. දෙවෙනි එකත් නිෂ්පභා වුණා. තුන්වෙනි එක මොකද්ද? පින්ඩපාතෙන් යැපෙන නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා මම පින්ඩපාතේ වඩිනවා. හැබැයි තින් ආරාධනාවක් ලැබුණම තින් ලොකු ලොකු බංගලාවට ගිහිල්ලා කැළඹෙනවා. දැන් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ අසදුස මහා දානයක් පිළිගත්තානේ. හැබැයි මේ ශාසනය අදටත් එහෙම විසුණු වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා පින්නතුණු මුළු ජීවිත කාලෙම දාන වළඳන් පින්න පාතින්. මේ මාන්නිකට නෙවෙයි. මාන්නේ නැති කරගන්න. බලන්න පාත්‍රයක් අරගෙන ගියක් ගාන සිඟමනේ යමින් ජීවත් වෙනවා කියලා කියන්නේ ති මාන්නේ කුඩු වෙලා යනවානේ. මාන්නයක් උතුරු වෙනවාද? උතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අදටත් එහෙම දුකාංග ධාරී වික්ෂුන් වහන්සේලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ගෝලේ ඕන තරම් එහෙම ආයෙ ඉන්න හැබැයි මම එහෙම කරන්නේ නැහැ. එයා කියන විදිහට මම පින්බපාත යන නිසා මගේ ගෝලේ පැහැදිලා ඉන්නවා නම් මම මේ ලොකු ලොකු තැන් වලට ගිහලා දාන වන්දන මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. ඊළඟ එක රුක්ෂ මූලේ ඉන්න නිසා ගස් මුල. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ උ මම ගස් මුල ඉන්නවා තමයි. ගස් මුල විතරක් නෙවෙයි වෙලි මහානේ ඉන්නවා, වෙලි කඳුවල ඉන්නවා, ගල් පලාවල ඉන්නවා. හැබැයි ඉතින් මෙහෙම වුණාට මම ලොකු ලොකු ආරාම පිළිගත්තා. ජේතවනාරාමය, ඉතිපතනාරාමය, නිග්‍රෝධාරාමය, පූර්වාරාමය. පින්නතුනි මේ වගේ විශාල ආරාම බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. දැන් බලන්න සවැත් නුවර ජේතවන මහා විහාරය තනි කරම සකස් වුණේ සුදු හඳුන් අරටුවෙන්. මොකේ පරාල රීප්ප උළුහව් හැම එකම සුදු හඳු. ඈතට සුගන්ධ ගන්ධ කුටිය පේන්න පින්නතුන් සත්මහල් ප්‍රාසාදයක් වගේ. ඒ වගේ විහාර බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. දැන් පූර්වාරාමයේ කියලා කියන්නේ කාමර 1000ක් තියෙනවා. ඒ වගේ ආරාම තථාගතයන් වහන්සේ පිළිගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මම මේවා පිළිගත්තට මගේ ගෝලයෝ ඉන්නවා මුළු ජීවිත කාලෙම ගස් යට ඉන්න අය. හැබැයි ඒගොල්ලෝ මම මේ ලොකු ආරාමයක් පිළිගත්තා කියලා මාව අතහැරලා දාලා ගියේ නෑ කිව්වා. අවසානයක මොකද්ද? විවේකයට කැමති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මං විවේකයට කැමති. නමුත් මට විවේකයක් නෑ. මං උදේට පින්ඳ පාත් යනවා දවල්ට බණ කියනවා හවසටත් බණ කියනවා රාත්‍රී කාලේ දෙවියන්ට බ්‍රහ්මයන්ට බණ කියනවා හැම වෙලේම කවුරු හරි මාව වට කරගෙන ඉන්නවා හැම වෙලේම ඉතින් මම කතා කර කර තමයි ඉන්නේ. හැබැයි මගේ ගෝලේ ඉන්න මුළු ජීවිත කාලෙම කැලේට වෙලා කිසි කෙනෙක් එක කතා නොකර විවේකයෙන් ඉන්න අය. හැබැයි ඒ අය මට කවදාවත් කලකිරිලා නෑ කිව්වා. දැන් සකුළුදායි බැලුව ඇත්තමෙන් නම් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට මේවට නෙමෙයි මේ ගෝලෝ පැහැදිලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඔයා මතක තියාගන්න මගේ ගෝලයේ මට සලකන කාරණා පහ. එනිසා අපේ පින්නතුල්ලා මේ කාරණා පහ ජීවිතේ කවදාකවත් අමතක නොවන හැටියට මතක තියාගන්න ඕන. මේක හරියම වැදගත්. බුදුරජාණන් වහන්සේ වදාරන මගේ ගෝලයේ මට සලකන පළවෙනි කාරණේ තමයි අදි සීලය. දෙවැනි එක තමයි චරුවත්තා ඥානය. තුන්වෙනි එක අදි ප්‍රඥාව. හතරවැන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කළ දෙන ආකාරය. පස්වැන්න ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ඉතින් මෙන්න මේ කාරණා පහක් තමයි මගේ ගෝලයේ මට සලකන්නේ. දැන් බලන්න පළවෙනි කාරණය මොකද්ද? අදි සීලය. ඉතින් අපි බුදුරජාණන් වහන්සේට පහදින් තියෙන පළවෙනි කාරණය මොකද්ද? අදි සීලය. මොකද්ද සීලය කියලා කියන්නේ? මොකද්ද සීලය කියලා කියන්නේ? සාමාන්‍ය ප්‍රශ්නයක් මොකද සීලය කියන්නේ? සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයට තමයි සීලය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට කෝටි ගණන් ශික්ෂාපද පනවලා තියෙනවා. කෝටි ගණන්. ඒකයි උපසම්පදා සීලයට කෝටියක් සංවර සීලය කියලා කියන්නේ. එක කෝටියක් නෙවෙයි කෝටි ගණනාවක්. එතකොට පින්නතුනේ මේ එක ශික්ෂාපදයක්වත් උන්වහන්සේ හිතට පනවලා නැහැ. ඔය කෝටි ගාණක් ශික්ෂාපද පනවලා තියෙන්නේ කයටයි වචනයටයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අදිශීලයෙන් යුක්තයි කියලා කියන්නේ ඒ මොදේට ඔප්පු වෙන තරක් තමයි උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා බැලුවා මට ගුරුවරයෙක් අවශ්‍යයි. ඉතින් තමන් වහන්සේගේ සීලයට වඩා වැඩි සීලයක් තියෙන කෙනෙක් ඉන්නවද? සමාධියට ප්‍රඥාවට වඩා වැඩි ප්‍රඥාවක් තියෙන කෙනෙක් ඉන්නවද? හොයාගන්න පුළුවන් වුණාද? බැරි වුණා. ඒ සමමත්තම කෙනෙක්වත් නැහැ. ඉතින් උන්වහන්සේ මොකද කළේ? තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයෙන් ගුරුවරයා හැටියට තියාගත්තා. ඒකෙන් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අදි සීලයෙන් යුක්තයි. ඒ වගේම පින්නතුනි පෞද්ගලික වශයෙන් මුලින්ම බුදුරජාණන් වහන්සේ කවුද කියලා විශේෂයෙන් මා බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ විනය පිටකේ. පින්නතුනි විනය පිටකයේ කියවනකොට පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ හැමදේම විනය පිටකෙන් අපට කියා දීලා තියෙනවා. දැන් උන්වහන්සේ කියපු විදිහට තමයි මේ සිවුර හදලා තියෙන්නේ. උන්වහන්සේ දේශ කියලා දීපු විදිහට තමයි අපි මේ කෙස්රාව දාන්නේ. දාන වළඳන්නේ. ඒ වගේම කැසිකිලියට වැසිකිලියට පවා යන්නේ. මේ කුටියක මකුළු දැලක් පවා කඩන විදිය බුදුරජාණන් වහන්සේ අපට කියලා තියෙනවා. උන්වහන්සේ නොකියපු දෙයක් නෑ. පින්නතුනි අපි විනය ඉගෙන ගන්න කාලේ මම මේ කතාව කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා 11 නමක් විනය ඉගෙන ගත්තා. එක දවසක් මාතරපත් පොඩි හාමුදුරු කෙනෙක් පන්තියේදී හොර තර්කයක් ගෙනාවා. මොකද තර්කය බුදුරජාණන් වහන්සේ හැමදේම කියලා කියනවා. උන්වහන්සේ නොකියපු දෙයක් නෑ. පුළුවන් නම් අපි 11 දෙනාගෙන් කවුරු හරි බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හොයමු කිව්වා. පින්නතුනි මාස තුනක් ගියා වස් කාලයක් අපි 11 නමතම බැරි වුණා බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හොයාගන්න. හැම දෙයක්ම කියලා තියෙනවා. නොකියපු දෙයක් නැහැ. දැන් දැන් නාන්න ගියාම නාන විදිය. සිවුරු සම්බන්ධව සියලු දේවල්, පාත්‍රයේ සම්බන්ධව සියලු දේවල්, දාන වළඳන්න ගියාම ඒ සම්බන්ධව සියලු දේවල් අද ලෝකයේ දිනු වෙලා තියෙනවා. අන්තර්ජාලය සමග මිනිස්සු එකතු වෙලා තාක්ෂණේ හිතාගන්න බැරි විදිහට එකතු වෙලා ඒ මොන දිනුව තිබ්බත් කිසිම භික්ෂුවකට කොහෙන්වත් ත්‍රිංගලා යන්න තථාගතයන් වහන්සේ දක්වලා නැහැ. බලන්න මොනතරම් පුදුමද. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මේ දාන වළඳීම සම්බන්ධව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔය කිරි බොනකොට කැඳ බොනකොට උන්වහන්සේ වදාරනවා න සුරුසුරු කාරකම් සුරුසුරු කියලා බොන්න එපා කියන. බලන්න ඒකත් අපේ බුදු පියාපට කියලා තියෙනවා. න චපු චපු කාරකම් කෑම කනකොට චපු චපු ගාලා හපන්න එපා කියනවා. බලන්න ඒකත් කියලා තියෙනවා. හත්ත නීල්ලේ කන් දාන යන බල අතලව කන් දෙපා කියනවා. ඒකත් කියලා තියෙනවා. පත්ත නීල්ලේ කන් දාන වංගල පාත්‍රි ලෝකන්දපා කියනවා. සාමුචේන හත් වෙන පානීය තාලකම් ඉදුල්ලකින් හැඳිගේ රුප්පු පිගංකෝ පල්ලන්නපා කියන. බලන්න. ඒතර පින්නතුරු විනය පිටකේ මෙයන්ටත් හොඳයි බලන්න පුළුවන්. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් නැහැ. මේකෙන් තේරෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ අදි සීලෙන් යුක්තයි කියලා. මේ වගේ මහා පුදුම විනය පිටකයක් උන්වහන්සේට දේශනා කරන්න පුළුවන් උනේ උන්වහන්සේ අදි සීලයෙන් යුක්ත නිසා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට පහදින් තෝරන පළවෙනි කාරණය මොකද්ද? අදි සීලය. දෙවැනි එක තමයි ਸਰුවත්මතා ඥානය. පින්නතුනි ਸਰුවත්මතා ඥානය පිළිබඳව කතා කරන්න අපි කවුද? සෝතාපන්න කෙනෙක් නෙවෙයි, සකදාගාමි කෙනෙක් නෙවෙයි, අනාගාමි කෙනෙක් නෙවෙයි, මහරහතන් වහන්සේ නමක් නෙවෙයි. අසෝමා ශ්‍රාවකෙක් නෙවෙයි, අග්ගස් ශ්‍රාවකයන් වහන්සේ නෙවෙයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් නක් මුළු ජීවිත කාලයම වෙනත් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ਸਰවඥතා ඥානෙ විස්තර කළත් ආයු කාලය ඉවර වෙනවා නමුත් ඒක විස්තර කරලා ඉවර කරන්න බෑ ඒ තරම් මහා පුදුම ඥානයක් තමයි මේ ਸਰුවත්තා ඥානය කියලා කියන්නේ. දැන් බලන්න අපේ තියෙන පොතක් තමයි ධම්මපදේ. ධම්මපදේ පෙරලිච්ච තැනකින් තියෙන ගාථාවක් කරන් බලන්න. මොන තරම් අර්ථ රසයක් තියෙනවද කියලා. මොන තරම් ඒකේ ගැඹුරට යන්න පුළුවන්ද කියලා බලන්න. ඉන්නතුනි පුදුම හිතෙනවා මේ ධර්මයේ කියවගෙන යනකොට උන්වහන්සේගේ ਸਰුවත්මතා ඥානය පිළිබඳව පුදුම ඥානයක් උන්වහන්සේට තිබෙන්නේ. දැන් බලන්න පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ ලෝකේ කිසි කෙනෙකුට මේ න්‍යාය හොයාගන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන පටිච්ච සමුප්පාදය දැන් මෙතනින් අපි හැමෝම මරණයටපත් වෙනවා. නේද? දැන් අපි මේ ඉපදිලා ඉන්නවා. දැන් අපි මේ ඉපදුනේ අලුතෙන්ම ඉපදිලා ඉන්නවද? මේ සංසාරේ ඕනතරම් අපි ඉපදිලා තියෙනවා. මේ අලුතෙන්ම මැරෙන්න යනවාද? මේ සංසාරේ ඕනතරම් අපි මැරිලා තියෙනවා. ඒකට අපි ලෙඩ වෙලා තියෙනවා නොඑක් නොඑක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා ව්‍යාධියට පත් වෙලා තියෙනවා ඇයි අපට මෙහෙම වුනේ ඇයි අපි දැන් මේ ජීවිතේ මරණයට පත් වෙන්නේ ඉපදිච්ච නිසා ඉපදුන් නැත්තම් මේ කතන්දර එකක්වත් තියෙනවා මොකුත් නැහැ ඉගෙන ගන්න ඕනත් නැහැ. රැකියා කරන්න ඕනත් නැහැ. ගෙවල් හදන්න ඕනත් නැහැ. අනිත් අනිත් මුකුත් කරන්න ඕනේ නැහැ. මරණයටපත් වෙන්න ඕනෙත් නැහැ. මේ ඔක්කොම උනේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ භවය නිසා. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඇයි විපාක පිණිස කර්ම සකස් වුනේ? උපාදානය නිසා දැඩිව බැඳී ගිය නිසා. ඇයි උපාදානය සකස් වුනේ? නිකම්ම බඳී යන්නේ තණ්හාව නිසා. ඇයි තණ්හාව හැදුනේ? ඇයි දැන් අපිට තණ්හාව සකස් වුනේ මොකක් නිසාද? විඳීම නිසා. විඳීම සකස් වුනේ ස්පර්ශය නිසා. ස්පර්ශය හැදුනේ ආයතන හය නිසා. ආයතන සකස් වුනේ නාම රූප නිසා. නාම රූප හැදුනේ පින්නතුන් විඥානය නිසා. විඥානය සකස් වුනේ සංස්කාර නිසා. සංස්කාර හැදුනේ අවිද්‍යාව නිසා. බලන්න පින්නතුනි මේ න්‍යාය යන කල්පනා කරනකොට තථාගතයන් වහන්සේට මොන තරම් ඥානයක් තිබිලා තියෙනවද? ඊළඟට අපි හැම කෙනෙකුගේම චිත්තල පහළ වෙන මෙන්න මේ චිත් පහළ මේ අකුසල් චිත් පහළ වෙනවා කුසල් චිත් පහළ වෙනවා මේ චිත් එක එක බුදුරජාණන් වහන්සේ අපට කියා දීලා තියෙනවා. හැම කෙනෙකුගේම චිත්තවල පහළ වෙන සිතුවිල්ල පවා අපිට කියලා දීලා තියෙනවා. මහණෙනි මේ ලෝකේ ඉන්න හැමෝගෙම චිත්තවල පහළ වෙන්නේ සිතුවිලි 52යි කියපුවා. අද වෙනකන් කාටවත් කියන්න බැරි වුණා නෑ නෑ සිතුවිලි 53ක් පහළ වෙනවා කියලා. කර්ම සහිතව කාටවත් ඔප්පු කරලා පෙන්වන්න බැරි වුණා. තථාගතයන් වහන්සේ වදාලා සිතුවිලි 53යි 52යි පහළ වෙන්නේ ඒක එහෙමම තමයි. ඒත් බලන්න පින්නතුනි මොනතරම් ඥානයක් සරුවත්යන් වහන්සේට තියෙනවද? ඒ නිසා අපි දෙවෙනුව පහදින් තෝරන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේගේ සරුවත්ඥතා ඥාණයට. මේ සරුවත්ඥතා ඥාණයට පහදින්ට නම් මේ ධර්මය හොඳට කියවන්න ඕනේ. හොඳට බණ අහන්න ඕනේ. නිතරම ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. මේ ධර්මයේ පිළිබඳව නිතරම විමසන්න ඕනේ. එතකොට හොඳ අවබෝධයක් ඇති වෙනවා තථාගතයන් වහන්සේ පිළිබඳව. ඒ අවබෝධයෙන් පාදක කරගෙන අපට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ලැබෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාारण මට පහදින් මගේ ශ්‍රාවකය මට පහදින දෙවනි කාරණේ මොකද්ද? අදි ප්‍රඥා නෑ. මොකද්ද? සර්වඥතා ඥානය. තුන්වෙනි එක තමයි අදි ප්‍රඥාවේ. අදි ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ දැන් අපි එක එක්කෙනාට ප්‍රඥාවක් යම් කිසි බුද්ධියක් තියෙනවනේ නේද? දැන් අපි හිතමු මෙතන ඉන්න වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයාට අපි හිතමු හොඳට වැඩකම් කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ඉන්නවා. අපි හිතමු එයා සැත්කම් කරන කෙනෙක් කියලා. හොඳයි අවුරුදු 80ක් විතර ගියාට පස්සේ එයාට සැත්කම් කරන්න පුළුවන්ද? බෑ. එයාට වෛද්‍යකම් කරන්න බෑ. එයා වයසට ගිහිල්ලා පිරිහිලා එයාට බෙහෙත් මතක නැහැ. අපි හිතමු හොඳට උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් මෙතන ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ උගන්වන්න පුළුවන්. බෑ මතක නැහැ. දැන් අපි හිතමු නඩු දිනවන ලෝය කෙනෙක් ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ අපි මෙයාට නඩු දෙනවද? මෙයාට නඩු දුන්නොත් හොඳට හිතේ නේද? මොකද මෙයාට සිහිය නැහැ. මෙයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. දැන් මට උනත් දැන් බලන්න දැන් මම මේ බණ කියනවා. අවුරුදු 75ක් 80ක් යනකොට මේ විදිහට බණ කියන්න පුළුවන්. ඒ අපේ ප්‍රඥාව පිරිහිලා යනවා. හැබැයි පින්නතුනි අපට මෙහෙම වුණාට සරුවත්ඥාන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේ අවුරුදු 100ක් ගිහිල්ලා ඇඳක සැතපීලා හිටියක්. සරියුත් මහරහතන් වහන්සේ වගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් ඇවිල්ලා අවුරුදු 100ක් එක දිගට ගැඹුරු ප්‍රශ්න අහුවත් තථාගතයන් වහන්සේට කිසිම බරක් නැතුව මේකට උත්තර දෙන්න පුළුවන් කියලා. උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණය කවදාකවත් පිරෙන්නේ නැහැ. මොන දේ කරත් පින්නතුනි මොන කීර්තියක් ලැබුවත් අනිවාර්යෙන්ම අපේ ප්‍රඥාව පිරිහිලා යනවාමයි. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න භාෂා ගණනාවක් කතා කරන කෙනා හොඳටම වයසට ගිහිල්ලා මව් භාෂාවෙන් කියන දේවල් තේරුම් ගන්න බැරි තත්ත්වයට එනවානේ. බලන්න අපේ ප්‍රඥාව කොච්චර පිරිහෙනවද. නමුත් සර්වඥන් වහන්සේගේ ප්‍රඥාවෙන් පිරිහෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාारण මගේ ගෝලය මෙන්න මේක දැකලා මට සත්කාර කරනවා ගරුකාර කරනවා කිව්වා. ත්‍රිපිට බුදුරජාණන් වහන්සේට පහදින්න ඕන කාරණයක් තමයි මේ අදි ප්‍රඥාව. හතරවෙනි එක තමයි පින්නතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. හරීම පුදුමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන විදිහ. දැන් සමහර ඉන්නවා පින්න සමහර එනවා බුදුරජාණන් වහන්සේ ළඟට ඒ අය පින්නතුනි අපි හිතමු ගොවියෙක් ආවොත් ගොවි කම ගැන කතා කරනවා දෙවිකම ගැන කතා කරලා චතුරාර්ය සත්‍යට එනවා. වෙලෙන් දුක්ඛාව වෙනදාම ගැන කතා කරලා අන්තිමට චතුරාර්ය සත්‍යට එනවා. සංගීතඥෙක් ආවොත් සංගීතය ගැන කතා කරලා අන්තිමට චතුරාර්ය සත්‍යට එනවා. දේශපාලඥෙක් ආවොත් දේශපාලනය ගැන කතා කරලා අන්තිමට චතුරාර්ය සත්‍යට එනවා. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේ ඕනෑම කෙනෙක් ආවොත් චතුරාර්ය සත්‍යට යොමු කරනවා. දැන් බලන්න මේ පින්නතුල්ලා දන්න කතාවක් තියෙනවා කිසාදෝතමී කතාව. හැමෝම දන්න. මේ අම්මගේ දරුවා මරුණානේ. දරුවා මරුණාට පස්සේ මේ අම්මා මොකද කළේ? මේ දරුවා වඩාගෙන වෛද්‍යුරු ගාවට යනවා. අනේ මගේ දරුවා hina වෙන්නේ, කතා කරන්නේ, කිරි බොන්නේ. මගේ දරුවා සුවපත් කරලා දෙන්න. වෛද්‍යුරු බලනවා බලලා කියන මේ දරුවා මැරිලා. මේ අම්මා පිළිගත්තද? පිළිගත්තේ නැහැ. එක මිනිස්සෙක් බැලුවා මේ අම්මගේ හිත හදන්න බෑ. කිව්වා උන් හොඳ වෛද්‍යවරයෙක් ඉන්නකො සවැත්නුවර ජේතවන මහ විහාරේ. අනේ මේ අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ශ්‍රී පාද පත්මූලේ ළමයා තියලා අනේ ස්වාමීනි මගේ දරුවා සුවපත් කරලා දෙන්න. මෙයා hina වෙන්නේ කතා කරන්නේ කිරි දෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දරුවා දිහා හොඳට අවධානයෙන් බලලා උන්වහන්සේ ටිකක් කල්පනා කරලා කියනවා නැගණිය මම මේ ලෙඩ සුවපත් කරලා දුන්නා. ලෙඩා බාරගත්තා. දැන් මේ අම්මා හිතියේ ඍණාත්මක පැත්ත යටුනා ධනාත්මක පැත්තට. හැමෝම බය කියපු ලෙඩා දැන් සරුවත්යන් වහන්සේ බාරගත්තා. ඉතින් ටිකක් වෙලා තවත් කාලය අරගෙන බුදුරජාණන් වහන්සේ කියන නැගණිය හැබැයි මට මේකට පොඩි බෙහෙතක් ඕන. ඉතින් මේ අම්මට හරි සතුටුයි. අනේ ස්වාමීනි ඕන බෙහෙතක් කියන්න මං හොයලා දෙනවා කිව්වා. තවත් ටිකක් කාලය ගත්ත බුදුරජාණන් වහන්සේ කාලය අරගෙන කිව්වා නැගෙනිය ලොකු දෙයක් නෙවෙයි මේ අඩ ටිකක් වුණ කිව්වා. මේ කතාව දන්නවා නමුත් පිළිතුරු මෙතන සම්පූර්ණම තියෙන මනෝවිද්‍යාව. බලන්න උන්වහන්සේගේ ක්‍රමවේදය. ඉතින් මේ අම්මට හරි සතුටුයි අද ඕන තරම් ඉන්දියාවේ තියෙනවා. දරුවා වඩාගෙන අඹ හොයන්න යනවා. ජේතවනාරාම ගේට්ටුව ළඟට යනකොට බුදුරජාණන් වහන්සේ කතා කරන නැගෙන පොඩ්ඩක් නවතින්නේ. හැබැයි ඔය අද ටික ඕන කවුරුත් නොමලගේකින් කිව්වා. කවුරුත් මරිච්ච නැති ගෙදරකින් කිව්වා. මේ අම්මට ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අද ටික හොයන්න ගියා. පළවෙනි ගෙදරට ගියා අද ටිකක් දුන්නා. හැබැයි මේ ගෙදර කවුරු හරි මැරිලා ඉන්නවා. අනේ අපේ පුංචි පුතා නැති වුණානේ එහෙනම් එපා කිව්වා. ඊළඟ ගෙදරට ගියා අම්මා නැති වුණා, තාත්තා නැති වුණා. ඔය විදිහට පින්නතුනේ මම හිතනවා ගෙවල් 100කට විතර යන්නේ. හැම ගෙදරම කවුරු හරි නැති වෙලා තියෙනවා. මේ අම්මට ස්වංක්‍රීයම තේරුණා මේ මරණය කියන එක කාටත් පොදු ධර්මතාවයක්. මේ අම්මා දරුවා සොහනට දැම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. මේ අම්මා තමයි අසූ මහා ශ්‍රාවිකාවන්ගෙන් රූක්ෂ චීවර ධාරණ ඒ ප්‍රධානත්වයේ දරු මහා භික්ෂුණිය බවට පත් වුණේ. අසූ මහා ශ්‍රාවකාවක් බවට පත් වුණා මේ අම්මා. එතකොට බලන්න කුසා ගෝතමියට පිච්ච ශාන්තිය. එතකොට බලන්න උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු විදිහ. දැන් බැරි වෙලාවත් පුංචි දරුවෙක් මරිච්ච අම්ම කෙනෙක් අපි ළඟට ආවොත් අපි කොහොමද කියන්නේ? දැන් අපි කියයි අනේ නෑ නුව හිත හදාගන්න එහෙම තවත් ජීවිතේ හිත හැදෙයිද? හැදෙන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ අම්මගේ හිත හදපු විදිහ. ඒ මොහොතට විතරක් නෙවෙයි මුළු සංසාරෙට මේ හිත හැදුවා. ඒ නිසා පින්නතුනි මේ වගේ කතා එකක් දෙකක් තුනක් නෙවෙයි ඕන තරම් තියෙනවා. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විදිහ හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ රදාරන මෙන්න මේකට තමයි මගේ ගෝලයේ මට සලකන්නේ. අවසාන එක තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. මගේ ගෝලයේ මට පැහැදිලා ඉන්න අවසාන කාරණේ මොකද්ද? ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. මොකක්ද ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ ශාසනයේ තියෙන පින්නතුන් මණික් ඇත 37ක්. ඒ 37 තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. සතර සතිපට්ඨාන, සතර සම්මා ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ග කියන මෙන්න මේ 37 තමයි පින්නතුනේ මේ ශාසනයේ තියෙන වටිනාම වස්තු 37. සතර රතිපත්තානයි කියලා කියන්නේ මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා මේවා පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. සතර සම්මප්පදාන කියලා කියන්නේ වීර්ය අවස්ථා හතරක්. සතර ඉරිදිපාද කියලා කියන්නේ ඉරිදි කියන්නේ මොනවද? ඉරිදි කියලා කියන්නේ පින්නතුන් දැන් උඩින් යන දේවල් වලට අපි ඉරිදි කියනවා. මොකක් හරි ආලෝකයක් තියෙනවා නම් එතනට අපි 이르දියක් කියනවා. මෙතන කියන්නේ ඒවා නෙවෙයි මෙතන කියන්නේ මොනවද? ඡන්ද, චිත්ත, විරිය, වීමංස. දැන් ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කැමැත්තනේ. දැන් මේ බණහාන්ට අකමැති නම් මෙතන වාඩි වෙනවද? වාඩි වෙන්නේ නැහැ. ඒ වගේම අද මේ වගේ පින්කමක් කරනවද? නැහැ. බලන්න මේ පින්කම තුළ ඡන්දයේ නිර්දිපාදි වෙලා තියෙනවා. කැමැත්ත නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. කැමැත්ත නැත්තම් මුකුත් කරන්න බෑ. මහානදම් පුරන්න බෑ. දානයක් දෙන්න බෑ. සීලයක් රකින්න බෑ. බණක් අහන්න බෑ. මොකක්වත් කරන්න බෑ කැමැත්තක් නැත්තම්. එහෙනම් ඡන්දය මේ පින්කම් තුළ තියෙනවා. චිත්ත irdipaade චිත්ත කියන්නේ මොකද්ද? අදිෂ්ඨානයක් තිබුණා මොන බාධකාවක් අපි මේ පින්කම කරගන්නවා කියන අදිෂ්ඨාන තිබුණා. ඒ අදිෂ්ඨානය නිසා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඊළඟට පින්නතුනේ විරිය. මේකට වීරියක් අවශ්‍යයි. වැඩි ඕන නැහැ මේ වාඩි වෙලා ඉන්න පීරියක් එතේ. දැන් අපි පුතු වල අඳන් වල ඕන ඕන විදිහට වාඩි වෙලා හිටපු අය. නමුත් වාඩි වෙලා ඉන්න පීරියක් තින්නේ නැන්න විරියර්ධිපාතේ. විමංශා කියලා කියන්නේ ප්‍රඥාව මේ බණ මොඩේ වගේ ඇහුවේ නෑනේ. බොහොම නුවණින් නුවණ වැඩෙන විදිහට තමයි මේ බණ ඇහුවේ. එහෙමනම් ප්‍රඥාව මේ පින්කම තුළ වැඩිලා තියෙනවා. බලන්න පින්නතුනේ මේ විදිහට මේ පින්කම තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩිලා තියෙනවා. ඒ නිසා පින්නතුන්ලා බොහෝම සතුටුන තත්ත්වයන්ට ඕන තථාගතයන් වහන්සේට පහදින්න ඕන ආකාර පහක් අපි ඉගෙන ගත්තා. මොනවද? අදි සීලය, සරුවත්තා ඥානය, අදි ප්‍රඥාව, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළ දෙන ආකාරය සහ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. එනිසා මේ කාරණා පහට පැහැදුනොත් කවදාක්වත් බුදුරජාණන් වහන්සේව අයින් කරන්න බෑ. තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදේ මොන විදියකටවත් ගලවන්න බෑ. කෙනෙක් පින්නතුනි දැකලා පහදිනකට වඩා එයාගේ ගුණයට පහදින එක තමයි වටින්නේ. දැන් අපි කෙනෙකුගේ රූපය කියන කෙනෙකුගේ රූපයට පහදිනවා. රූපේ වෙනස් වෙනකොට පහදීම නැති වෙන්නේ නැද්ද? අපි තුන් බොහොම ලස්සන මූණක් තියෙන කෙනෙකුගේ අපි මූණට පහදිනවා. බැරි වෙලාවත් මොකක් හරි අනතුරක් වෙලා එයාගේ මූණ විකෘති වෙනවා. අර පැහැදීම තියෙයිද? පැහැදීම නැති වෙලා යනවා. හැබැයි කෙනෙකුගේ ගුණයට පහදිනවා. ගුණයට පහදුනොත් කවදාකවත් ඒක නැති වෙයිද? ගුණයට පහදුනොත් ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැකලා පහදින එකත් වටිනවා. හැබැයි ඊටත් වඩා වටිනවා තථාගතයන් වහන්සේගේ අවබෝධයට පහදින එක. ඒ නිසා දැන් මේ පින්නතුන්ලා බොහොම සතුටටපත් වන්නට ඕන බුදුරජාණන් වහන්සේට පහදුන් තෝන ආකාර පහක් අපි ඉගෙන ගත්තා. ඒ ආකාර පහ හොඳට මතක තියාගෙන සරුවත්ඥන් වහන්සේගේ අවබෝධයටම පහදින්ට ඒ පැහැදීම තුළින් අපට සද්ධා කියන සිතුවිල්ල ඇති වෙනවා. ඒ සද්ධා කියන සිතුවිල්ල ඇති වුණාට පස්සේ මේ ධර්ම මාර්ගයේ ඕන දෙයක් අපට කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්නතුනි පැහැදීම නැති වුණොත් මේ ශාසනයෙන් මොනම වැඩක්වත් ගන්න බෑ. එනිසා සද්ධාව කියන එක ධනයක්. සත්තාරය ධනයන්ගෙන් පළවෙනි ධනය තමයි සද්ධාව. සද්ධාව නැත්නම් මුකුත් කරන්න බෑ. ඒ නිසා මේ පින්වත් සෑම දිනාතම මේ ධර්ම දේශනාව සද්ධාව කියන සිතුවිල්ල දියුණු කර ගන්නට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කුසුමා කන්නංගර මේ මහත්මාව නාලමී රාජපක්ෂ මහත්මාව ඒ වගේම දූ දරුවන් ඇතුළු මේ සම්බන්ධ වන සියලුම දෙනා බොහෝම සතුටටපත් වන්නට ඕන උදාාර පින්කමක් මේ සිද්ධ කළේ උතුම්ම පින්කමක් ධර්ම දානය කියලා කියන්නේ සියලු දානයන් පරදවලා විපාක ලැබෙන මහා පුදුම පින්කමක් ඒ නිසා පින්තුල්ලාට මේ කුසලය උතුම් අමා මහ නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පින්නතුනි වසර 18ක් පිරෙන වසර 18කට පමණ ප්‍රථමයෙන් අභාව પ્રાપ્ત නන්දා රුද්‍රකු ඒ මනවියට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ වන්නේ. ඒ නිසා නන්දා රුද්‍රකු මහත්මාව තේ කාන්තේ මේ පින් පෙනේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. තා ඉක්මනින් පාරමී පුරා ජාති ආදී දුකින් අත මිදී උතුම් අමාමහ නිවන් පිණසම මේ කුසල් උපකාර වේවා කියලා අපි ඥාතිවරියට පින් දෙමු. තවත් මිය පරලෝකේ ඥාති මිත්‍රාදීන් සිටිනවා නම් ඒ හැම කෙනෙකුටම මේ පින අමාමහ නිවන් පිණස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන් සහිත සමස්ත ලෝකයාටම මේ පින නිවන් පිණස වේවා. කළ ගුණ සැලකීමේ සීර්ෂයෙන් අද මේ පින්කම කරන පින්වත් කන්නංගර මෑණියන් රාජපක්ෂ මෑණියන් ආදි කොට ඇති ඒ සහෝදර සහෝදරියන් සම්බන්ධ වන සියලුම දෙනාට මේ පින මහත්ඵල වේවා මහාන් සංස වේවා ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු